අනුපද සොත්තං එවං මේ සොතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සම් භගවා ඒතදවෝච පණ්ඩිතෝ භික්ඛවේ සාරිපුත්තෝ මහා පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ පුතෝ පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ හාසෝ පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ ජවන පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ තික්ඛ පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ නිබ්බේධික පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ සාරිපුත්තෝ භික්ඛවේ අද්ධමාසං අනුපද ධම්ම විපස්සනං විපස්සති තත්‍රදම් භික්ඛවේ සාරිපුත්තස්ස අනුපද ධම්ම විපස්සනාය හෝති ඉද භික්ඛවේ සාරිපුත්තෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති යේච පඨමේ ඥානේ ධම්මා විතක්කෝච විචාරෝච පේතිච සුඛංච චිත්තේ කග්ගතාච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අධිමොක්ඛෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝත් ත්‍යාස්ස ධම්මා අනුපද වවත්ථිතා හොන්ති ත්‍යාස්ස ධම්මා විදිතා uppajjante විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති සෝයවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බොන්ති හොත්වා පටිවෙන්ති තේ සෝතේසෝ ධම්මේසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථි උත්තරෙන් නිස්සරණන්ති පජානාති තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරං බික්කවේ සාරිපුත්තෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධේජං පේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති යේච ဒ ුතියේ ඥාන ධම්මා අජ්ජත්සං සම්පසාදෝ ච පීති ච සුඛං ච චිත්තේ කග්ගතා ච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අධිමොක්ඛෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝ ත්‍යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොಂತಿ ත්‍යාස්ස ධම්මා විදිතා uppajjanti විරිතා උපට්ඨහන්තේ විදිතා අබ්බත්සංගච්ඡන්තේ සෝ හේවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්ති හොත්වා පටිවෙන්තේ තේ සෝතේසෝ ධම්මේසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථේ උත්තරෙන් නිස්සරණන්තේ පජානාතේ තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරම් භික්ඛවේ සාරිපුත්තෝ පේතියාච විරාගා උපේක්ඛ කෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමාසුක විහාරේති තං සතියං ඥානං උපසම්පජ්ජ විහෙරති යේච සතියේ ඥානේ ධම්මා සුඛං ච සතේ ච සම්පජඤ්ඤං ච චිත්තේ කග්ගතා ච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අධිමොක්ඛෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝ ත්‍යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති ත්‍යාස්ස ධම්මා විදිතා uppajjante විදිතා upaṭṭahante විදිතා අබ්බත්තං ගච්ඡante සෝ එවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්තේ හොත්වා පටිවෙන්තේතේ සෝතේසු ධම්මේසු අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපපටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථි උත්තරෙන් නිස්සරණන්ති පජානාති තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරම් බෙක්කවේ සාරිපුත්තෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති යේච චතුත්තේ ඥානේ ධම්මා උපේක්ඛා අදුක්ඛමසුඛා වේදනා පස්සද්ධත්තා චේතසෝ අනාභෝගෝ සති පාරිසුද්ධි චitte කග්ගතාච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අධිමොක්ඛෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝ ත්‍යාස්ස ධම්මා අනුපදේවවත්ථිතා හොಂತಿ ත්‍යාස්ස ධම්මා විදිතා uppajjanti විදිතා උපට්ඨහන්තේ විදිතා අබ්බස්සං ගච්ඡanti සෝ එවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්ති හොත්වා පටිවෙන්ති තේ සෝතේසෝ ධම්මේසෝ අනුපයෝ අනපායෝ අනිශ්චිතෝ අප්පටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්තේ උත්තරෙන් නිස්සරණන්ති පජානාති තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරම් බෙක්කවේ සාරිපුත්තෝ සම්බසෝ රූප සංඥානං සමතික්කමා පටිඝ සංඥානං අත්ංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති යේච ආකාසානං ඡායතනේ ධම්මා ආකාසානං ඡායතන සංඥාච චිත්තේ කග්ගතාච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අදිමොක්ඛෝ විරියං සතේ උපේක්ඛා මනසිකාරෝ ත්‍යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොಂತಿ ත්‍යාස්ස ධම්මා විදිතා uppajjanti විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්සං ගච්ඡanti සෝ එවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්ති හොත්වා පටිවෙන්ති තී සෝතේසෝ ධම්මේසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතුසා විහෙරති සෝ අත්තේ උත්තරෙන් නිස්සරණන්තේ පජානාති තබ්බහුලීකාරා අත්තිත්වේ වස්ස හෝති පුනච පරං දෙක්කවේ සාරිපුත්තෝ සබ්බසෝ ආකාසානංචායතනං සමතික්කම්ම අනන්තං විඥානන්ති විඥානංචායතනං උපසම්පජ්ජ විහෙරති යේච විඥානංචායතනේ ධම්මා විඥානංචායතන සංඥාච චිත්තේ කග්ගතාච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං සන්දෝ අදිමොක්ඛෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝ ත්‍යාස ධම්මා අනුපදවවත්තිතා හොන්ති ත්‍යාස ධම්මා විදිතා uppajjanti විදිතා උපට්ඨයන්ති විදිතා අබ්බස්සං ගච්ඡanti සෝ එවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්තේ පුත්වා පටිවෙන්තේ තේ සෝතේසෝ ධම්මේසෝ අනුභයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථි උත්තරෙන් නිස්සරණන්ති පජානාති තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරම්බෙක්ඛවේ සාරිපුත්තෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්තේ කිංචේතේ ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති යේච ආකින්චඤ්ඤායතනේ ධම්මා ආකින්චඤ්ඤායතන සංඥාච චිත්තේ කග්ගතාච පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්தோ අදිමොක්ඛෝ විරියං සති උපේක්ඛා මනසිකාරෝ ත්‍යාස්ස ධම්මා අනුපදවවත්ිතා හොන්ති ත්‍යාස්ස ධම්මා විදිතා uppajjante විදිතා උපට්ඨහන්තේ විදිතා අබ්බත්තං ගච්ඡන්තේ සෝ එවං පජානාති එවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්ති හොත්වා පටිවෙන්ති තේ සෝතේසෝ ධම්මේසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපපටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථේ උත්තරෙන් නිස්සරණන්ති පජානාතේ තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරම් දෙක්කවේ සාරිපුත්තෝ සම්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති සෝතාය සමාපත්තියා සතෝ බුද්ධාතේ සෝතාය සමාපත්තියා සතෝ වුට්ඨේत्वा යේතේ ධම්මා අතීතා නිරෝධා විපරිණතාත්තේ ධම්මේ සමනුපස්සති ඒවං කිරමේ ධම්මා අහොත්වා සම්බන්තේ හොත්වා පටිවෙන්තේ තේ සෝතේසෝ ධම්මේසෝ අනුපයෝ අනපායෝ අනිශ්චිතෝ අපපටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථි උත්තරෙන් නිස්සරණන්ති පජානාති තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති පුනච පරම් දෙක්ඛවේ සාරිපුත්තෝ සම්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්ඛම්ම සංඥාවේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය චස්ස දෙස්වා ආසවා පරික්ඛේනා හොන්ති සෝතාය සමාපත්තියා සතෝ වොට්ඨති සෝතාය සමාපත්තියා සතෝ වොට්ඨේत्वा ඒතේ ධම්මා අතීතා නිරොද්ධා විපරිණතා තේ ධම්මේ සමනොපස්සතේ එවං චිරමේ ධම්මා අහොත්වා සම්බොන්ති හොත්වා පටිවෙන්ති තේ සෝතේසු ධම්මේසු අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්‍රමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහෙරති සෝ අත්ථේ උත්තරෙන් නිස්සරණන්ති පජානාති තබ්බහුලීකාරා අත්ථිත්වේ වස්ස හෝති යං කෝ සම්බික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියස්මින් සීලස්මින් වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියස්මින් සමාධිස්මින් වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියාය පඤ්ඤාය වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියාය විමුක්තියාති සාරිපුත්තමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියස්මින් සීලස්මින් වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියස්මින් සමාධිස්මින් වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියාය පඤ්ඤාය වසිප්පත්තෝ පාරමිප්පත්තෝ අරියාය විමුක්තියාති යං කෝ සම්වික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය භගවතෝ පුත්තෝ ඕරසෝ මුඛතෝ ජාතෝ ධම්මජෝ ධම්මනිම්මිතෝ ධම්මදායාදෝ නෝ ආමිෂ දායාදෝති සාරිපුත්ත මේවතං සම්මාවදමානෝ වදෙය්‍ය භගවතෝ පුත්තෝ ඕරසෝ මොකතෝ ජාතෝ ධම්මජෝ ධම්මනිම්මිතෝ ධම්මදායාදෝ නෝ ආංශ දායාදෝති සාරිපුත්තෝ දෙක්කවේ තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං සම්මදේව අනුප්පවත්තේති තේ ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති අනුපද සොත්තං පඨමං